ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි සදමවත කාරෝල්ක පින්තුනි මාගන්දී සූත්‍රය මුල් කරගෙන කරන දීපයක් තමයි මම මේ පිටතට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුරණන් වහන්සේ දේශනා කරපු ධර්ම පින්තුනි සමහර අයට අහගෙන කියලා දෙනවා සමහර අය ධර්ම සංග්‍රහය කරලා කියලා දෙනවා සමහර අය නෝනින්ම සත්‍යවද වෙනවා. සමහර අය අහලේට උදාහම් කරනවා පැහැදිලිලා පොදු කරන කවුද වෙනවා. ඉතින් මේ නිසා ධර්ම ශ්‍රවණයේ ධර්ම දේශනාව මේ සියල්ලක්ම විමුක්ති මාර්ගය. ධර්මය අවබෝධ කරගන්නට හේතුව කාරණාව. ඒක හොඳට මතක තියාගෙන මේ ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. බුදුරණවහන්සේ කාලේ වැඩ සිටියේ මේ කුරු රටේ කම්මාස්තන්ව කියන ගමේ භාරද්වාජ කියන බ්‍රාහ්මණයෙගේ ශාලාවකට ගිහිනුද ඒ බ්‍රාහ්මණයේ ශාලාවේ බුදුරණස් වැඩ සිටියේ. බුදුරණස් යුද්ධේ කාල පිටපාතේ කරගෙන එන්න වැටේට පස්සේ විවාහිනරේ භාගතුන් වහන්සේ රුක්සේවනකට පිටත්තනක වාරපාලේ රුක්සේවනකට එනට වැඩියා. ඒ අවස්ථාවේදී මේ මාර්ගදීන පරිපාලකයා මේ මාර්ගදමාදයේ කියන මේ දිලිමුගන ශාලාවට පැමිණියා. පැමිණලා දැක්ක මේ බුදුරණවහන්සේ පනවලා තිබුණ ආසනය. මේ මාර්ගදමාදයේ ගහනවා මාර්ගදී බ්‍රාහ්මණය මෙන්න මේ ආසනයේ මේ ඇදෙවිල්ල මේ ශ්‍රමණේකට පනවුදයක් වගේ මට දැනෙන්නේ කියලා අර මාර්ගදමාදයේ මාර්ගදී කියන්නේ ඊළඟට මාගන්දියට පාරද්වාර කියනවා මාගන්දිය මේ කාසි කුලයේ නික්මෙච්ච නික්මල පැවිදි වෙච්ච මේ කල්යාණ කීර්තිලාම ඇතිවෙච්ච මේ ආරම සම්මා සම්බුද්ධ සුගත ලෝකීදුර අනුත්තර බුද්ධම සාරති කියන මෙන්න මේ ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි මේකන වැඩ සිටින්නේ කියලා අර මාගන්දිට බාරද්වාරි කියනවා. ඒ වන්තාවේදී මාගන්දිය කියනවා දුර්දිත්තන් මත ප්‍රබාර ద్వారా එළසම් හොඳට උත්තරන මම දැකේ ඊමලකට බොහෝ ගෝතමස බොහෝන පුරෝ සේයන් අද සමාන මේ සමන ලෞතුමය කියලා කියන්නේ උපත් වාසන්න කියන්නේ ඔන්න බලන්න මෙතන මේ කියන කාරණා මේ දේශනාව අහගෙන ඉන්නකොට අපට ලස්සන කරුණු ටිකක් විස්තර කරගන්න පුළුවන් වේවි එස්ටමන්ට් අවුට්මන්ට් කියලා කියන්නේ උපත් වනසන්නට කියන කෙනෙක්. ඉතින් ඒ නිසා මේ ඔක නොදැකියොත් තමයි දැක්කේ කියන්නේ. එලකට මාගන්දිරි කියන මාගන්දියම ওই වචන පාවිච්චි කරන්න එපා. කොහොම කතා කරන්න එපා. බොහෝ ස්තමන කාර්යදවරු බාහමනවරු ගුණපතිවරු රජවරු මෙන්න මේ ගෞතමයන් වහන්සේගේ මේ දහමට සම්බන්ධ වෙන්න ඉක්මනවා. කොහොම කතා කරන්න එපා කියලා කියනවා. එහෙම කියද්දී මාගදී කියනවා බුදුරු සමන ගෞතමෝසි විනාශයක් පනවන දේශකම් ගෞතමයි කියන්නේ. මම මේ කාරණාව තම ඉදිරියේ කියනවා කොහොමද කියනවා. ඔබට කල්පනයක් නැතිනම් සමන ගෞතමයන් ආවට පස්සේ මේ කතාව කියලා දෙන්න. මම කියවට කියන්නේ. එතන බලන්න නම් ඒ කාලේ ජීවිත මතයක් මොකද බුදුන් වහන්සේ උපත් අවසරනේ විනාශය කරනවා කෙනෙක් කියලා. භාවිතනවත් යසෝතිකෝ භගවා විභාය පොදු රහතියා විසුද්ධියා අතික්ඛන්ත මානසකාය භාරත රාජ්‍ය ගෝතස් ගෝතස් දාපනස් මාර්ගීය පරිපාලකයේ සරදීමක් සීමා කතා කරලා බුදුන් වහන්සේ ජීවිතේ මේ භාරද්වාජයේ බමුණු බමුණයි මාගල්දී පරිද්වාජයට ජීවිතේ කතා සංවාදයේ හරියට කියනවා. අදම භගවා සායන සමයන් පරිසල්ලාන උචිතා උචිතෝ මේ භාරද්වාජ වත්තස්ස බාමුණස්ස ආජනකර කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අවස්ථාවේ ඇවිල්ලා මේ භාරද්වාජයේ ශාලාව කරා පැමිණෙනවා. ශාලාව කරා පැමිණලා උග්‍රණ වහන්සේ අහනවා භාරද්වාජ මේ ආසනය මුල් කරගෙන කතාවක් කියනවට නෙමෙයි. මේ ආසනය මුල් කරගෙන මල්ලක් දෙත්තේ කතා කරලා බැටේක නේද කියලා බුදුරණවහන්සේ භාරද්වාජයෙන් අහනවා. ඊළඟට භාරද්වාජයේ මොකද වෙන්නේ? භාරද්වාජයේ බල වෙනවා. බලය අම්බිද වෙනවා. ලබුරා ගන්නවා. එහෙම වෙලා භාරද්වාජ බුදුරණවහන්සේට කියනවා ස්වාමීනි මම මේ කතා සංවාදයේ ඔබ වහන්සේ කියන්නේ ඉතින් ඒකේ කතා සංවාදයක් ඒකම තමයි ස්වාමීනි කියලා භාරද්වාජ බුදුරජාණන්සේට පැහැදිලි කරනවා. මේ භාරද්වාජයේ බුදුරජාණන්සේ කරන මේ කතාව යන අතරතුර මේ මාගන්දිය බුදුරජාණන්සේ මෙතෙන්ට එනවා. මාගන්දිය මෙතෙන් ආවට පස්සේ දැන් බුදුරජාණන්සේ කිසිදා මාගන්දියදී අහන්නේ නැතුව කතා කරන්නේ නැතුව බුදුරජාණන්සේ දැන් දහම් පාඩනාවකට ධනම්පාරකයක් පැහැදිලි කරනවා. ඒ කතා සංවාද විශේෂය තමයි. එතන මාගාදී කුමාර බුදුරණවහන්සේගේ පිටවලව ශ්‍රමණගෞතමී කියන්නේ කොහොමද අවසරන්නේ? විනාශය කරනවා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් පොඩ්ඩක් විතර බලන්න ඒ සූත්‍රයේ පිළිබඳව පැහැදිලි කරගන්න යමක දෝක්ෂේ මුල් කරගෙන රහතන් වහන්සේ මරණින් මතු ඉපදින්නේ නැහැ කියන කාරණාව තමයි අද ශේනාටම කියපු සිය. ඒ කියන්නේ සත්‍යයේ සංසාරේ ආවා එයා උරුවන් උස්තර වේදනා කරා ඒ අනුය අහලා එයාගේ ඉදීම විතරයි. සාමාන්‍ය මේ කල්පනා කරන ක්‍රමයට බුදුරණවහන්සේ කියපු සත්‍යයේ වෙනසීමක් පැහැදිලි. එතකොට මේ සාමාන්‍ය කෙනෙක් ප්‍රඥාවෙන් නැතුව මේ යහ උදේ පල්ලේ හොයලා ගියාට පස්සේ එවැනි කෙනෙකුට මෙන්න මේ කාරණා තමයි යමුනේ. මොකද සංකාරය අවසත්යේ කියනවා බුදුරණන් ධර්මය කියනවා ඒ කියවට පස්සේ ආලායි උපදින්න තියෙනවා. එතකොට ඒ චෝදනාව මේ මාර්ගදී කරන චෝදනාව සාධාරණයි. එතකොට අපි බලමු නේද බුදුරණවහන්සේ දේශනා කරන ධර්ම තුළ මේ චෝදනාවට ලක් නොවන විදිහට ප්‍රඥාව තුළින් මේක තේරුම් ගන්න කොහොමද කියන ආරම්භය. අර බුදුරජාණන් ඊළඟට මාර්ගයේදී කියනවා චක්කෝ මාර්ගයේ රූපාරාම රූප රතන් රූප සම්මුදිතා තාතහාරදත් දන්ත දුත්ත රක්කිතං සංකම් සතර සම්මදායට උපන් දීපේනේ ඉදන්නුගේ හේතම් මාර්ගයේ සඳහායි බහිතා ගුණු සමන භෝතනෝ කියලාදෝ ඒක දේවකෝපලන්නේ බොහෝ ගෝතුල සන්දනයි මහත්තා බුදුම සමරවතෝති අම්පිස්ස හේතු ඒවම් නෝදුත්තේන ආයලකට බුදුන් වහන්සේ දේශනා කරන මොකද්ද මානවිය මේ ඇස රූපේ ආරාමයේ කරගෙන රූපේ ඇවිලා රූපේ සතුට වෙලා තියෙන්නේ මේ ඇස රූපේ ආරාමයේ කරගෙන රූපේ සතුට වෙලා රූපේ ඇවිලා තියෙන්නේ තම රතහත් දන්ත ගුත්ත ගාපිත සම්මුත ආකාරයෙන් වහන්සේ මේ මේ ඇස දාහණය කරා හැක්කා සංවර කරා පතර සංවරය ධම්ම දේශේ ඒ සංවර ක්‍රියේ ධර්ම දේශනා කරනවා එතකොට මාර්ගයේ ඔබ මේ කියන කතාව ගැලපෙනවද මේ සවල කවුද නැනොමසේ කියලා කියන්නේ විනාශකම වෙන කියන එක ඊළඟ මාර්ගයේ කියනවා ඔව් ගැලපෙනවා අපේ අපේ පොත්පත්වල තියෙන ඒ විදිහ තමයි මේ විදිහට කියනකොට සම්මලවුන් කියන්නේ කුමාරවසරගේ ඉස්සර නැත්නම් විලාසයේ පරවටේ කියන එක තමයි පොත් පතන තියෙන්නේ. ඒ කියන්නේ පරි කියලා බාගදී බුදුරණවහන්සේ කියන්නේ. බුදුරණවහන්සේ ඊළඟ කාලේ කියනවා සෝතන්කෝ බාගදී සද්දාරාම. කන කියලා කියන්නේ සබ්ද ආරම්භය කරගෙන සබ්දේ ඇරිලා සබ්දේ හතරලා කියන්නේ. මෙන්න මේක සංවර කරන්න. සතින්ද ඒ වගේම දමනය කරන්න කියලා මම උදාහරණ. ඒකම ගැළපෙනවද මේ කියන කාරණාව? ඔව් ගැළපෙනවා. අපේ මුත්පත් වලට අනුව ඔය කියන ආකාරයට ශ්‍රවණ දර්ශනයන් කියන්නේ විනාශේ මනෝල කෙනෙක්. මේ විදිහට බුදුරජාණන්සේ පැහැදිලි කරනවා මේ නාමය කියන්නේ ගල්දී ආරාමයේ කරගෙන ගල්දී සතු වෙලා ගල්දී තුල වාසය කරන්නේ මෙන්න මේක සම්පූර්ණ කරන්න ආරක්ෂා කරන්න ගමනය කරන්නයි මම වදාරන්නේ මේ හය ගැන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. දැන් හය කියන්නේ දිව කියන්නේ පස්සේ ආරාමයේ කරගෙන පස්සේ සත්‍ය වෙයි. හය කියන්නේ පහස ආරාමයේ කරගෙන පහසට ඇල්ලලා පහසින් සත්‍ය වෙයි. මානස කියන්නේ අරමුණු ආරාමයේ කරගෙන අරමුණට ඇල්ලලා අරමුණ සත්‍ය වෙයි. මේක දෙක රකින්න දමණය කරන්න ආරක්ෂා කරන්නයි මම වදාරන්නේ. ඉතින් එහෙම කියන්නේ අර නියම ගැලවෙනවා කියනවා. මොකද විනාශයක් පරවන කියනවා. ඔය වෙන වෙන මේකත් පොත්වල තියෙන විදිහේ තමයි කියලා මේ මාර්ගයේ උදාහරණයක් තියෙනවා. ඊළඟට බුදුරණවහන්සේ ඒකේ කියනවා අනුරණවහන්සේ මාර්ගයේ කියනවා සංකේ මන්නේ මාර්ගයේ ඒකක් කියන අකුවිඤ්ඤාණයේ රූපේ පරිවාරිත රූපවත් හිතේ ගන්නේ මනාවේ දිය රූපේ කාම සංවිතේ යදිනේ සෝපරේ සමේන රූපං රූපානංගේ සමුදයන් චෛතන්‍යවල ආස්වාදා චාදිනවල හිතන දාරුකම් විත්වා රූප තණ්හං පහය පරිලාහං පරිවදෙත්වා විගත විපාසෝ අධ්‍යත්තං මුපසන්ද චිත්තෝ විහෙරිය ඉමස්ස පරතේ මාගන්ධිය කිමස් වචනාය නැගී කිමුකෝද ඔන්න බා බුදුරණවහන්සේ පැහැදිලි කරන නියම කිව්වට පස්සේ කියනවානේ අපේ පොත්වල තියෙන ඒ දේ තමයි සෝනගතන කියන්නේ විනාශ කරනවා කියන්නේ ඊළඟ බුදුනාහි දේශනා කරනවා ඔබ මොකද මේ ගැන මාගල් කියතන්නේ මේ රූපය ඉෂ්ඨෝ කාන්තෝ මනාවෝ ප්‍රිය රූපේ කාම සංගත කජනී ඇලෙන ස්වභාවයෙන් යුක්ත ප්‍රවේදී ප්‍රිය රූපවලට මෙහි පසුගාන මේ කාමයන් එක්ක මේ ලෝකයේ තියෙන අරමුණු එක්ක ඇසට රූපයක ඒ විහාරවල රූපයක ඒකෙන් අරම වාසි කරන කෙනෙක් පස්සේ මේ රූපයන් කියන එක මේ කාමයන් කියන්නේ හට ගැනීම අස්තංගමය ආස්වාදය ආදීන විස්තරය අතන නූතන විද්‍යාව මනාපඥාවේ දැකලා රූප සංඥා පහයි රූපය කෙරෙහි කියන නැත්නම් ඒ ඇසෙන් දකින රූප කෙරෙහි කියන ආසාව දුරු කරලා රූප පරිණාමය ඒ කියන්නේ රූපයන් වලට එදිරට ඒ ස්වභාව සම්පූර්ණ දුරු කරලා ඒක නිකන් දුරු කරලා ආජ අධ්‍යාත්මික සංසිඳන වාසය කරන කෙනෙක් මේක මේ විදිහේ ඔබ සංසිඳන වාසය වාසය කරන්නේ කියන්නේ ඉතින් මාගන්දිය ඔබ මේකට මොකද කියන්නේ මේ විදිහට යම්කිසි කෙනෙක් කියනවා කාමයන් වලට යොමු වෙන අසින් දබ්බේක ප්‍රේමනාප රූප රූපකේදී ඒවට යොමු වෙලා ඒ ඒ හා එකතු වෙලා එහෙම වාසය කරන කෙනෙක් පසු කාලෙකව මෙහි යථාර්ථයේ සමුදය අත්දැකීමේ ආස්වාදයේ ආදීන දිස්සන් මනා ප්‍රඥාව දැක්කට පස්සේ ආධ්‍යාත්මික සැලසීමේ වාසය කරන කෙනෙක් කියනවා මෙන්න මෙයාගේ මොකද කියන්නේ බාධා වුණා මට සිද්ධ කියන්නේ නැහැ දැන් මේක ගැන හරි කිසිදයක් කියන්න බැහැ. කියන්න දෙයක් නැහැ. ඒ විදිහම අහනවා මේ යම් කෙනෙක් ඉන්නවා හරට ඇදෙන දේවනාක සද්ද වලටම ඇලිලා ඒවා එකතු වෙලා වාසය කරනවා. ඒ වාසය කරන කෙනා පසුතාවයව මෙන්න මේ ආස්වාද සමුදය අත්දැකීමේ ආස්වාදී ආදීන විස්තරේ මනාපරඥාවෙන් දැකලා ආධ්‍යාත්මික සංසිඳන වාසය කරනවා. මෙන්න මේ අදහකට වාසය කරන්නේ කියලා දැක්කේ. මේ විදිහට නාසයේ ගන්ධය ලැබිලා දිව රසය ලැබිලා කයට පහස මෙන්න මේවට ආස්වාදයේ යුක්ත වෙලී වාසය කරන කෙනෙක් පසුකාලීනව ඒ යථාර්ථය මනා ප්‍රඥාවෙන් සමුදය අත්ංගමේ ආස්වාදය ආදී විස්තරණය මනා ප්‍රඥාවෙන් දැකලා ආධ්‍යාත්මික සැනසීමේ යුක්ත වාසය කරන කෙනෙක් කියලා කොහොමද කියලා කියනවා පස්සේ මම එහෙම කියන දෙයක් නැහැ කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම පැහැදිලි කළ දුන්නා භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මේ විනාශ කරන කෙනෙක් නොව මේ අනුකරණ ජීවිතයේ මනස ආරක්ෂා කරන රකින්න සංවර කරන්නයි පැහැදිලි කරන්නේ කියන්නේ. නමුත් ඒක වටහා ගන්න බැරි වුණා. ඊළඟට මේ ලෝකයේ යම් කෙනෙක් මේ පංචකාමයන්ගේ ඇලි පංචකාමයන් යොමු වෙන වාසික රූපේ පසු කාලීන යථාර්ථය දැකලා ඒ මධ්‍යගාමයන් දෙවියන්ගේ කුෂ්ණා දුරු කරමින් ආධ්‍යාත්ම සංස්කෘතිය වාසය කරන කෙනෙක් මොකද දී කරා කියන්නේ මේක ඒවට පස්සේ ඒක තමයි කියන දෙයක් නැහැ ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා බුදුරණවහන්සේ ජීවිතය ගැන මරණයම කලින් ඒ ඉහි කාලේ මම පංචකාමයන් උපරගෙන විදෙව්වා මම ඇහැට කීමනාප රූපමය දෙන්නේ කාලට නම් ප්‍රේමනාප ශබ්ද නාසයේ ප්‍රේමනාප සුවඳ දේව ප්‍රේමනා රස, කාය ප්‍රේමනා පාද මේ කාමයන් පිළිවෙල මම සිත්තර වාසය කරේ. මට ප්‍රාණ තුනක් තිබුණා. ප්‍රතිකාරය ටිකක්, හේමන්ත කාය ටිකක්, නිර්මාණ කාය ටිකක් මම මේ විදිහට කිසිම විදිහකින් දුක නොලැබෙන විදිහට කාමයන් පිළිවෙල මට මම වැඩි කාලේ සාර මාසයක්ව සූර්ය නාදමේ සතුටේගේ කිසිම පුරුෂයෙක් රැකියෝ ස්ත්‍රී සහිතව ඉහළ මහා ඉහළ ප්‍රාණාදී වාසය කළේ ඒ වගේම මෙන්නලේ ඉදිරියම හොඳ කාමයන් කියවක කෙනෙක්. මෙන්න මේ කාමයන් කියවමම පසුව මේ කාමයන්ගේ සමුදය ආස්කන්ධය ආස්වාදය ආදී නිස්තරණය මනෝ ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන කාම තණ්හාව ප්‍රහාණය කරලා කාම පරිලාභය දුරු කරලා ඒක දුරින් දුරු කරලා කාම කෙලෙස් දුරු කරලා ආධිමත් සරසිනී වාසය කරලා මම ජීවිතේ වාසය කරනකොට මේ විදිහේ කාමයන් වාසය කර කාමයන් විතර වාසය කරනකොට මට දකින්න ලැබෙනකොට යම් කිසි කෙනෙක් මේ කාමයන් කෙරෙහි ආගේ දුරු කරන්නේ නැතුව කාම තණ්හාවට ඇලිලා කාම පරිණාමයෙන් යුක්තව කාමයේ සේවනය කරනකොට මට ඒකේ පුදුත්තක් වශයෙන් ඇතිවෙන්නේ නැහැ. ඒ කාමයෙන් යොමු වෙනවා කියන්නේ විතරක්වත් මගේ ඇතිවෙන්නේ නැහැ. ඒක පොඩ්ඩක්වත් ආස්වාද ඇතිවන්නේ ඒකට හේතුව ඇයි මාර්ගයේ මේ කාමයන් වලට වඩා කාමයන් වලට ලං කරනවත් ඇයි අපකල ධර්මයන්ගේ සම්පූර්ණ වෙනෙච්ච දිව්‍ය දිව්‍ය සැපපවා ඉක්මවපු මම ආධ්‍යාත්මික සමාධියක සමවැදලා ඉන්නේ ඒ විදිහේ වාසය කරන මට මේ පටිඝාමයන් වලට කිසිසේ අභිරමයක් ඇලීමක් හටගන්නේ නැහැ. හරියට කොයි වගේ උදාහරණයක් කියනවා මාගල්ගේ හරියට මෙන්න මේ වගේ. ගුරුවරු කෙනෙක් මහා ධානයක් කියන මහා බෝධි කියන කම්ස කම්සප හොඳ භුක්ති විඳිනේ වාසය කරපු කෙනෙක් ඇතර ප්‍රේමනාප රූප එනකොට ඔව් කනට ප්‍රේමනාප ශබ්ද එනකොට නාසයේ ගන්ධයේද නාසයේ ගන්ධයේ ජීවන රසයේ කායේ පහස වේදනයේ ප්‍රියමනාපවල භුක්ති විඳීම ඒ කාමයේ කාමයේ තේවදී කරගන්න ඕක කයි සුතරිත වාසය කරලා වචනේ සුතරිත වාසය කරලා මනසේ සුතරිත වාසය කරලා කාය දුන්න වරණේ පස්සෙලා ගිහිල්ලා තාවදීසේ දිවිලෝ කියලා පොදිනවා තාවදීසේ දිවිලෝ ගිහිල්ලා ඉපදුනාට පස්සේ උට නන්දන වනයේදී දිව්‍ය සැප භුක්ති විඳ ලැබෙනවා. ඒ දිව්‍ය සැප භුක්ති විඳින කෙනෙකුට ඒ දිව දිව්‍ය දේවතාවුට මේ කලින් යා භුක්ති විඳින මේ දිහි කියන අනුසරණේ භුක්ති විඳින කාමයන් ගැන නැත්තත් ඇති වේවි. ඒ කාමයන් ගැන නැත්තක් එයාට හටගන්නේ නැහැ කියලා. මොකද මනුස්ස කාමයන් කියලා කියනට වඩා අති විශාල කාමයක් තමයි ඒ දිවි ලෝක තුළ මුක්ති විඳින තියෙන්නේ. ඒ දිවි කාමය කීපවදා වැඩි. මානන්දිය අන්න ඒ වගේ ධාරණයේ භාවිතනස් දැහැදිලිකලේ අන්න ඒ වගේ තමයි මම දෙව පංචකාමයන් පොලේ යුක්ත වාසය කරන්නේ. නමුත් මම පංචකාමයන් මුක්ති විඳලා ඒ වගේ පංචේ පසුකාලීන වූ පංචකාමයන් යථාර්ථය දැකලා මම ප්‍රඥාවෙන් යුක්තව මේ පංචකාමයේ ඉක්මවලා මේ සියලු කාමයන්ගේ රාගය දුරු කරලා ආර්ධනත් දැරීමේ යුක්තව ඒ දිව්‍ය සත්‍යයත් ඉක්මවපු සමාධි යුක්ත වාස කරනකොට මේ කාමයන් කෙරෙහි කිසිම අභිරමයක් කිසිම ආසාවක් හටගන්නේ නැහැ කියනවා. ඒක තව උදාහරණයක් භාවික වහන්සේ පැහැදිලි කරනවා. දැන් යාළුවේ ක්‍රමානුකූල බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ කෙනෙක් කොහොමද? බුදුරණවහන්සේ ඒ විනාශ පරවණියයි කියනවා. උපත් සම්සරණය කියනවා. මෙන්න මේ කාරණාව බුදුරජාණන් ප්‍රකාශ කරන කාරණාවක් නොවන බව මේ ජීවිත සත්‍යය ඉස්මතු කරන්නටයි භාග්‍යවත් වහන්සේ මේ මාර්ගයට මේ විදිහට පැහැදිලි කරන්නේ. මාර්ගයට කුච්ච රෝගී කියන්නේ කෙනෙකුට කුච්චයක් හැදෙනවා. තුවාල වෙච්ච එවැනිම මේ පැටවපු කෘමි හරන් කුච්චයක් හැදෙනවා. මෙයා මේ මොකද කරන්නේ? මේ කුෂ්ඨ හැදුනාට පස්සේ මේ කුෂ්ඨය වියගොත්තේ අතරේ අඟුරු කබලකින් තවමින් එයා ආස්වාදයට දෙනවා. මොකද මේ කුෂ්ඨය හැදුනහම ඒ විදිහට පැටවල කුමේ කමෙන් කියලා කුෂ්ඨ හරිම වේගෙන් කියන්නේ. එයා ඒකෙන් ආස්වාදයක් ගන්න උත්තර කරන්නේ මේ පොත්තේ කතරේ ඒ වගේම අඟුරු කබලකින් තවමින් ඉන්නේ. ඔව් යාමෝන්තර කරන්නේ සල්ල වගේ කෙනෙක් ළඟට කරන්නේ කියලා මොවුන් මෙහෙ කරනවා. මේ ගියාට පස්සේ ඔව් දුස්තේ උඩ වෙනවද? දුස්තේ දුපත් වුණාට පස්සේ අ දැන් යාගේ සම්පූර්ණ වන සිදු වන මේ කුත්තේ ජීවිත සියලු දේවල් පොද වෙලා යනවා මේ ඉස්සරහ පස්සේ ඊට පස්සේ ඔහු මේ කුස්තේ හැරීගේ කුමී කව කමී කවලකින් කවයි කය කවට පුරුෂයෙක් ළඟ ඕක දැක්කට පස්සේ ඕක මොකද හිතෙන්නේ? ඕක හිතනවාද මේ පුරුෂයාට අහපෝ විදිනවද මට තව ගන්න ඕනේ අර අර විදිහේ කුෂ්ඨය හසලේ කුෂ්ඨය තවලින් ආස්වාදයක් විදිහේ ඉන්නකොට මේ කුෂ්ඨයක් හැදිලා හොඳට කියනවාට හිතනවද අනේ මට තායි තව ගන්න ඕනේ මට පතන්න ඕනේ කියලා හිතනවද නෑ එහෙම වෙන්නේ නැහැ කියලා කියනවා එතන බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි කියලා ඒකට හේතුව ඒ සමරේක කසලේක වේදනාව. සමරේක කසලේක වේදනාවයි. ඉතින් ඒක අර අවස්ථා වේදනාවක් ඇති දෙන්නේ. සමරේක, කුච්චනේක, කසලේක කොහොමද වේදනාවයි. එතකොට අර පොදුවිච්ච කෙනෙක් සිතුවේනාවක කුස්තේ නවා ගන්න ඉරිය කමරෙන් නවා ගන්න කසන්න හේවත් කැලි වෙන්නේ. ඉතින් ඒ ඒ වෙලාවට කියන්නේ. හරි හරි කියලා උත්තර කියන්නේ හව තුල හටගත්තේ කුෂ්ඨය නිසා විකෘති සංඥාවක් ඇතිලා කියනවා. ඒ විකෘති සංඥාව නිසා ඒ විකෘති සංඥාව දුර වෙනවා. විකෘති සංඥාව නිසා එයාට හිතෙනවා මොකද අර කුෂ්ඨයේ තවන එක සැපයි කියලා. නමුත් සැලනකොට කුෂ්ඨයේ තිබුණා නැතත් කිරිකවලේ තවන එක දුකක්මයි. හොඳ වුණාට පස්සේ ආට තවන්නේ කියන්නේ හොඳ වුණා කියලා කියන්නේ මොකද්ද? අර විකෘති සංඥාවලයන් කුස්තියේ සාරගත්ත විකෘති සංඥාව දුරු වුණා. ඒ නිසා කුස්තියේ තැවීම කියන කාරණාව තුළ තියෙන දුක් වේදනාව දැන් දුක බව තේරුම් ගන්නවා. විකෘති සංඥාවත් කියාට කුස්තිය තවනකොට ලැබෙන්නේ ආස්වාදයක්. මෙන්න මේ කාරණා උගන්වාසේ පැහැදිලි කරනවා. පැහැදිලි කරලා උගන්වාසේ පැහැදිලි කරනවා. අන්න ඒ වගේ තමයි මේ විකෘති සංඥාවත් එක්ක යථාර්ථ නොදකීමත් එක්ක නිත්‍ය සුඛ ආත්ම සංඥාවත් එක්ක අසකරණාද ඉවරයි මනසකේ ඒ කියන ඇලව තිබීමත් එක්ක සමුදය අසංගමයේ ආස්වාද ආද නිත්‍ය නොදකීමත් එක්ක එයා විකෘති සංඥාවස්ථාවක වෙන්නේ අර කාමයන්ගේ ආස්වාදයක් කියලා කියනවා කාමයන්ගේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ නේද ආස්වාදය තියෙනවා ඒ ආස්වාදේ අර කුස්සේ තවනවා වගේ කුස්සේ තවනකොට ආස්වාදයෙන් හැටි ඇන්නේ. ආස්වාදයෙන් කියනවා. ඇයි ආස්වාදයෙන් කියන්නේ? විකෘති සංඥාව නිසා. විකෘති සංඥාව නිසා කුච්චේ රවන්‍ය අවස්ථාවක් තියෙනවා. නමුත් කුච්චේ තවලෙක සැලහැවටම දුක පොළොනවලම තමයි තියෙන්නේ. අනිත් වගේ තමයි පංචකාමයන් වලට යොමු වෙලා පංචකාමයන්ගෙන් ලබන ආස්වාදය ආස්වාදය තියෙනවා. හැබැයි ආස්වාදය තියෙන්නේ කුමන නිසාද? ආන්නේ කිසිකාන් වශයෙන් ගන්න නිසා. සත්‍ය ස්වභාවය ආකාරයේ නොදකින නිසා තමයි එයාගේ විදිහට පංචකාමයන් ආස්වාදයක් එයාගේ ඊළඟ උදාහරණයක් දැහැර ගන්නවා මෙන්න මේ විදිහට කාම තණ්හාව දුරු කරලා පස්සේ සියලු ආකාරයේ මේ කාමයේ ගැටහාව දැකලා ඒ විදහාස වුණාට පස්සේ අර කාමයේ කෙරෙහි කිසිම කැමැත්තක් හටගන්නේ නැහැ වගේ තමයි කුස්තිය වුණාට පස්සේ කුස්චා කවරේ කියලා කියනකොට ආයෙ හොයාගන්න දෙනවද? හොයාගන්න දෙන්නේ. නමුත් කුස්චේ කියනකොට කරුණු කරනකොට රැකවලා කියනකොට ඒ කුස්චේ සමහර කෙනෙක් දක්වලා ගන්නද? කෙනෙක් දක්වලා ගන්නවා. අර ආධ්‍යාත්මික වේදනාව නිසා. විකෘති සංඥාව නිසා. අනිත් වගේ තමයි ඇසකරනවා සිහිය තමයි මනස කියන වේද මේ වගේ සමුදය අත්සංගම ආස්වාද ආර විස්තරණේ අතකාමුතෝ සිම්මනා ප්‍රඥා නොදන්නකොට මොකද වෙන්නේ? කතා නොදකින නිසා ඇහි ප්‍රියවනාම මේ දකින්නට ආස්වාද දෙන්නේ නැහැ. කයින් ප්‍රියවනාම සබ්ද අහනට ආස්වාද දෙන්නේ නැහැ. ආස්වාද දෙන්නේ නැති වෙයි. අර කුස්ත්‍ය පොද විච්ච කුස්ත්‍ය කියනකොට ඊනිකවලින් තවදාවයි. මෙන්න මේ විදිහට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා අන්‍ය වගේ තමයි මට මේ ලෝකයේ මිනිසුන්ගේ කාම මුක්තිය දෙවලා ඒවට කියන්නේ. ඊළඟ උත්තරනවාස් පැහැදිලි කරනවා මාගතිය මෙන්න මේ විදිහට මේ වනතිරුර වනය මේ කුත්තය යම් කෙනෙක් නිගේ තුවාල කරගෙන නැත්නම් කවලකින් අත්‍යව වෙදිනවද ඕක මේ ඥාතියේ එකතු වෙලා මේ මේ විදිහට බෙහෙත් කරනකොට අ කවුරුත් බෙහෙත් නිසා ඔහු කුච්චේ සුවපත් වෙනවා අ නමුත් මෙහෙම දුපත් වුණාට පස්සේ පුරුෂලෙන්නේ කැවිලා අධ්‍යයනය කරගෙන බලයෙන් ගිනියඳුරු වලින් ගිනියඳුරු කවුලකින් තවන්න යනවා. ඒකම කරන්නේ. එතකොට ඇන්නේ මේ මේ අපේනියට අබරේ තේකින් කරේ උස්නා කර. තව කලින් සමුදවා ගන්න. ඒ දෙවිම තමයි කරන්නේ. නමුත් කලින් සතුටින් තබා ගත්තා. දැන් බලයෙන් දෙන්නේ දෙවැත්තෙන් අල්ලගෙන කබලමින් තවන්න එන්න. අන්න ඒකේ දික්මේ මොනවාද? ඇයි ඒ? කුෂ්ඨයේ ගිරි කබලේ තවන එක සැලෙනවක දුක. මොනක් ලස්සනට ඒක අහනවා. මුතුනාට ඇයි කියලාට පාල් දවතුනේ මේ ගිරි කබල කියන්නේ දුක් පහසක්. මහා තරුණා. මහා පරිණාමය. මහා දුක. ඉලගෙනවා මාළදියේ මොකද කරන්නේ මේ ගිනි කපලෙන් තමයි එක දැනෙන්න දුක්පස හරියට අර රෝගීගේ දුක්පසක් නෙවෙයි ඒක සමේ රෝගේ කියනකොට දුක්පසක් නෙවෙයි ඒක ඒ වෙලාවේ දුකක් නෙවෙයි හරි ළඟයක් නෙවෙයි ඊළඟට කියනවා කවුරුද මහන්සේ දැනුත් ඒක මහතැවලා කලොත් ඒක මහතැවලා නමුත් කලින් අර විපරීත වෙච්ච සමේ විපරීත සංඥාව නිසා අපර වෙන්නේ අර ගිරිකබලේ සමරකොට ඒක සුවයි කියලා හිතා ගන්නවා. ඒක සුවයි කියලා හිතා ගන්න නමුත් දැනුත් දේ දුක්ඛමසා කලුත් දේ සැබෑ දුක්ඛා කරනවා කියන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ මාර්ගය යන්නේ වගේ තමයි. අතීතයේදී අතීතයේ කාමය කියන්නේ දුක්ඛා කරනවායි. අනාගතයේ කාමය කියන්නේ දුක්ඛා කරනවායි. මේ දැනුත් කාමය කියන්නේ දුක්ඛා කරනවායි. බාහිර ලක්ෂණ වැදගත් කරනවා මාර්ගය අතීතය දාන කාමා දුක්ඛ සම් දුක්ඛ සංපස්සා කියන මහා මහා විපාදේ මහා පරිණාමයි අනාගතය දාන කාමා දුක්ඛ සංපස්සතේ එවැනි වේදනෙහි පරිපූර්ණං අධ්‍යාන කාමා දුක්ඛ සංපස්සතේ මෙන්න මේ විදිහට අතීතයේ අනාගතයේ වර්තමානයේ මේ හැමදැනම කාමය කියලා කියන දුක්ඛ සංපස්සයි ඉමේත මාගන්ධියේ සත්තා කාමයේ පවිතරාගී කාම තණ්හායි සජිවාන කාමරලා පරදීමානු මෙතනේ විදිහට යම්කිසි කෙනෙක් මේ මනුස්ස යම්කිසි කෙනෙක් මේ කාම දුෂ්ණාවෙන් යුක්ත වෙලා කාම පරිදානයෙන් දැවෙනවද ඔහු ලබන්නේ දුක් පහසක්මයි ඔහුට ඉදිරි සංඥාව සාමයේ දුක් පහස ලබන ඊළඟට නම් පැහැදිලි කරනවා මානන්දයේ මේ කුෂ්ඨයන් කැඩිච්ච කුමේ විසින් කරලබන අරුල් කමලගේ කවදා කය කවද මේ මේ කුෂ්ඨ රෝගියාට මේ වණමුකයේ කයේ මේ කඳුළු වලින් තවනවද එතකොට රෝගියාට දුර්ගන්ධය නැත්නම්ගේ දුර වෙලා ඒ වගේම වේදනාව දුර යම් ආස්වාද මාත්‍යයක් ඒක කියනවාද අන්න ඒ වගේ තමයි මේ කාමයන් වල විපාකතාව දුරු කරගන්න කාමයෙන් නැකත් නොදැබරු මේ කාමයෙන් තුල වාසය කරන කෙනෙකුට අර ගිරිකමලේ තවරපුර ලබන ආස්වාද වගේ කුංචි ආස්වාද ඔහුතර කාමයෙන් තුල කියනවා කියන්නේ මෙන්න මේක ආස්වාද මාත්‍යයක් පමණයි කියලා බුදුරජාණන් වහන්සේ මේ මාර්ගාන්තියේ කියනවා එහෙනම් බලන්න හොඳට මේ කුමාරවරුනි කල්පනා කරලා ජීවිත අසහවර්තියගේ අධ්‍යයනකොත් එහෙම එතන අපි අත්දකිනකොට මේ කාමයන් ස්වභාවය සරහාදම ඒක භුක්ති විඳින්න පුළුවන් ස්වභාවයක් කියන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ මොහාවෙන් ඉස්මතු කරන කාරණාව තුළ පැහැදිලි වෙන මොකද්ද? කලින් කියන්නේ ප්‍රකෘතත්වයක් නෙමෙයි. විපරිත ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දුරු කරන්න පැහැදිලි කරන්නේ මොකද්ද? ඒ කොයි ස්වභාවයයි නමුත් ලෝකෙට වෙන්නේ මොකද්ද? ලෝකෙට කියන්නේ කියන්නේ තමන් ලබමින් කිච්ච දෙයක් කරගත්තා කියන්නේ. ඒකවල සංඥාව දුරු කරාට පස්සේ අරදී නැත්තගේ කාම භුක්ති විඳිනවා කියලා සිදුවන්නේ. එහෙම නැතුව තමන් විඳින කියන කාරණා බලයෙන් කරන්නේ මේ කාමයන් ආස්වාද ආදී විස්සන්නේ මනා ප්‍රඥාව විතරනකොට ඔහුගේ කාමයන් සකස් වෙන්නේ නැහැ. කාමයන් සකස් නොවන නිසා කාමයන් උපදීවත් නැහැ. නමුත් ලෝකෙට දෙන්නේ කාමයන් උපදීන විතර කෙනා ඒ නැති කරගන්න කියන්නේ. ඒකයි මේ ඊළඟ කරුණේ හොඳ පැහැදිලි කරගන්න පුළුවන් වගේ අපි අර මම කලින් කියන ආතනවාසේ අපි මැද නැහැ කියලා දෘෂ්ටි අරගෙන කියන්නේ ඒක පාපද දුෂ්කර කියලා බුදුරණස් පැහැදිලි කරනවා. දැන් අපි කියන්නේ ඇත් ඉන්නවද? ඒක දෘෂ්ටිය. දැන් රාධනාවේ මරණින්වත් ඉන්නවා කියන එක දෘෂ්ටිය. රාධනාවේ මරණින්වත් නැහැ කියන එක දෘෂ්ටිය. රාධනාවේ මරණින්වත් ඉන්නවා වෙන්නේ නැහැ කියන එක දෘෂ්ටිය. රාධනාවේ මරණින්වත් ඉන්නේ නැහැ කියන එක දෘෂ්ටිය. මේ හතරම අවුලක් අතර ප්‍රශ්නය. මේ ප්‍රශ්න වලට උත්තරනේ අපිට උත්තර දෙන්නේ කියලා. මේ ප්‍රශ්න උත්තරයක් දෙන්න දුන්න ගමන් මොකද වෙන්නේ කියන්නේ. හැබැයි සම්මාදිත වෙනකොට හේවලනාවේ කුසලයන් වලින් තේරුම් අරගෙන සම්මාදිත ප්‍රවේශ කරාට මේ ප්‍රශ්න උත්තර දෙනවා දෙන්නේ. ප්‍රශ්න ඇතුළේ. අද හොයන්නේ ප්‍රශ්න උත්තරයක්. හැමෝම ප්‍රශ්න උත්තරයක් වගේ. ප්‍රශ්න උත්තරයක් මේ හැම වෙලේ ප්‍රශ්න ඇතුළේ යනවා. ඒක හොඳ මතකද ජයගන්න. හැබැයි පස්සේ ඇති වෙන්නේ කොතනද? සම්මා දිට්ඨිය කොට. ඒකේ දේවල ගැන රාහතන් වහන්සේ ගැන කියපු සියල් මුල් වරයට බුදුරණස් පැහැදිලි කරනවා. නිවන කියන මානිනාවක් තේරෙන වෙයි කියලා. එයා රාහතන් වහන්සේ ගැන හිතන එක අනිවාර්යෙන් මොකෙන්වත් දෙන්නේ නැහැ කියන කාරණාව තමයි. ඒක වෙනකම් කෙනෙකුට කියන්නේ. සාමාන්‍ය අය ලෝක සම්මාදිට්ඨිය වල පදනම් වෙලා අපි ලැබෙච්ච දුක නිදහස් වෙනවා නේද? අපි කරන්නේ සමාන තියෙන දුක නැති කරගන්න. එහෙනම් සාහසය ප්‍රවේදු නැති දැන. අපේ මානසිකපත් නැහැ කියන කාරණාව අපි පොසිටිව්වට අපි තුල තියෙන හැඟීම එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ මාගන්ධයේ ආයතනවා මාගන්ධිය ඔබ කුමද්ද මේ ගැන කියන්නේ? යම් කෙනෙක් පංචකාමයන් භුක්ති විඳින පංචකාමයන් වලට සිත් අලවලා ඒක රජෙක් හරි හැමදේක් හරි යම් සිටුවරයෙක් හරි කාම දුෂ්ණාව දුරු කරලා ඒ කියන්නේ කාමෙන් යුක්ත ඉන්න කෙනා ඒ දුෂ්ණාව දුරු කරලා ඒක හැර නැති කරලා ඒ පරිදහම නැති කරලා ආධ්‍යාත්මයේ සැලකීමේ ඉන්නවා කියලාම දැකලා තියෙනවා. ඒ වගේ කරන්නේ ඒකයි සමාගන්නේ මේ කාමයන් වලට යොමු වෙලා කාමයන් මුක්ති විඳින්න කාමයන් සත්වයේ නිමින්න කෙරෙහි ඒ අවස්ථාව තුළ ඒ කාමයන් දුරු කරලා ආධ්‍යාත්මික හැසිරීම වාසය කරනවා කියන කාරණාව මොකක්ද කරන්නේ එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් පැහැදිලි කරනවා යම්කී සෝරේයි වාසුනේ කලී ආධ්‍යාත්මික සංසිඳුණු සිතින් වාසය කරන්නේ මෙන්න මේ කාමයන්ගේ ආසාවේ ආදීනවේ සමුදය අස්තනිවේ කරන්නේ මනෝ ප්‍රඥාවෙන් දැකගෙන ඉතරයි. එහෙනම් දැන් මෙතන යා බුදුරජාණන්සේ ඉක්මතු කරපු කාරණාව සාමාන්‍ය කෙනෙක් පුතර්ජන සමාජය පන්න කෙනෙක් කියලා නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. මොකද මෙතන කාමයන්ගේ සමුදය අස්තන්ද්‍රමයි ආස්වාදේ ආයේ මේ විස්තරනේ කර්ම පහම දකිනවා මාන ප්‍රඥා. මේ කර්ම පහ මාන ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ ආර්ය මාර්ගය කියන්නේ. නැත්නම් සාමාන්‍ය සිය පරිගාමී සාමාන්‍ය කෙනෙකුට උන දුරු කරන්න පුළුවන් යම් සමාන මට්ටමක් පුළුවන්. නමුත් මෙතන ඉක්මනට ප්‍රකාශනාවල කියන්නේ ප්‍රඥාව මුල් කරගෙන සමාධි දකිමින් ආර්ය මාර්ගය කියන්නේ ප්‍රඥාවෙන් යුක්ත සත්‍ය දකිනකොට ඒ කාර්යය වල කරන්නේ. එතකොට උදාරණන්සේ ඒ කාරණාව පැහැදිලි කරලා උදාරණ පිළිවෙලක් දැක්වේ. මොකද මොකක් දැන් අර පංචකාමයන්ගේ ආස්වාදයේ ආධිරවේ සමුදය අත්දැකීමේ ආස්වාදයේ ආධිරවේ විස්තරණය මනා ප්‍රඥාවෙන් දැකපු කෙනෙකුට තමයි මේ කාමෙන් සම්පීඩිත කාම පරිලාහයෙන් නැතුව දුර්ති මාසික කරන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ කියවට පස්සේ බුදුරජාණන් වහන්සේ උදාහරණයක් කියන්නේ මොකද්ද? ආරෝග්‍ය පරමාලාභ නිබාණ පරම සුඛං අටං විභෝජ මග්ගාණං හේමං අමත ගාමිනී නිරෝධකම තමයි උතුම්ම ලාභය නිර තමයි උතුම්ම සැපේ අමුත්‍යයට යන ශේ භූමියට යන මාර්ගය අමුත්‍ය මාර්ගය තමයි ආරක්ෂා නිවාරණය මෙන්න උදාහරණ පැහැදිලි කර බුද්ධාන කියවට පස්සේ උදාහරණ කියලා කියන්නේ බුදුරණවහන්සේ අර දහම් කාරණාව ඉස්මතු කරනකොට සංසත් ඇති වුණා. ප්‍රීති මහත්ය කියේ ආරම්භය පරමාලාභ නිබාන පරමස්සක අටලි කෝච මග්ගාන කියවන් අපද ගන්න. ඒක දිවගමන් අර මහදන්දි පරිපාලකය කියන අත්ත ආචාර්යයන් බෝධම අභූතම් බෝධම ආචාර්ය ගෞතමයන් වහන්සේ අභූත ගෞතමයන් වහන්සේ ඔයක ඕකන සුභාසියන්මයි කියලා කියනවා. ආරෝග්‍ය පරමාලාභා නිවාන පරමසුඛ කියන එක සුභාධියන් තමයි කියලා මාර්ගය කියන්නේ. අර මාර්ගය කියනකොට බුදුරණවහන්සේ අහනවා මාර්ගය කියලා කියලා කියනවා අපේ පොත්වල අපේ ආචාර්ය පරම්පරාවේ පොත්වල කාරණා ওই විදිහට පැහැදිලි වෙලා කියනවා. මොකද යෝනිකව තමයි තුන් ලාභයෙන් වෙන තමයි කියන සත්‍යය කියන්නේ. ඊළඟ බුදුරණවහන්සේ අහනවා මේ යකින් මාර්ගය ඔබේ ආචාර්ය පරම්පරාව තුළ මොකද මේ විදිහට පදාරන ආරෝග්‍යයකම ලාභය නිවන මාර්ග සතිය කියලා මොකද මේ ආචාර්ය පරම්පරාව පොතද කියලා. ඊට පස්සේ මාගන්ධා බුදුරණවහන්සේ කියනවා මේ ඇඟේ මතපය හොඳට පිළිමදලා මෙන්න මේක තමයි යෝගය කරන්නේ. මේක තමයි පොදම සැපය කියලා අපේ ආචාර්ය පරම්පරාවේ මෙන්න මේ දවල්ට වෙනවා කියලා මේ මෙහෙමයි කියන්නේ කියලා බුදුරණවහන්සේට මාගන්දී කියනවා. එතකොට දැන් බලන්න සාමාන්‍යයෙන් අපි උනත් සාමාන්‍ය ස්වභාවය නිරෝගීකම කියලා ගොඩක් දේවල් ගහලා තියෙන ආරෝග්‍ය පරම ලාභ මේ ඒ කාරණාවත් එක්ක නිරෝගීකමක් කියන ගහලා තියෙනවා. අර බුදුරණවහන්සේ සැබෑ නිරෝගීකම විතර පැහැදිලි කරනවා. ඔන්න ලස්සන උදාහරණයක් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. දැන් ඒ කාරණාව කිව්වට පස්සේ අපේ සාසන වල මෙන්න මෙහෙම අරියෝත් හොතුන් සැකස කියලා මේ මම ළඟට විඩියෝක වගේ විඩියෝක තමයි දැන් කරන්නේ කියලා කිව්වට පස්සේ පුදුරනාම උදාහරණයක් කියනවා මාගන්ධයොන්ට ජාති අන්ත කුසේ කියනවා. උපදීම අන්ත කුසේ කියනවා. මේ මුරුෂයා කල් පාට සුදු පාට කිසි දෙයක් දකින්නේ නැහැ. එයාට කිසිම දෙයක් දැකීමේ හැකියාවක් නැහැ. සාමවිතව ස්වභාව, දේව සරු තාරකා සුදු පාටට කිසිම දෙයක් දැකේ හැකියාවක් නැහැ. නමුත් මෙයාට අහන්න ලැබෙනවා මේ සුදු වස්ත්‍රය හරි ප්‍රසන්නයි. හරි සුන්දර කියලා පුරුෂයෙක් කියන අහන්න ලැබෙනවා. මේක මෙයාට මේ සුදු වස්ත්‍රය අඳින්නට සුදු වස්ත්‍රයක් කරද ගන්න කැමැත්තක් හටගන්නවා. මොකද පුරුෂයෙක් මේ සුදු වස්ත්‍රය ප්‍රසන්නයි සුන්දරයි කියලා කිව නිසා. මොහු එක්තරා පුරුෂයෙක් කරලා ගිහිල්ලා කියන මම සුදු වස්ත්‍රයක් හොයන ලස්සන සුදුවත් එක්වන කියලා පුරුෂයෙක් මොකද කරන්නේ තේල් දැන්නේ නැවවිච්ච කලුව එළවලු මොලේ හදවත කලුව වෙච්ච හරිම විකෘති ඇදවා මෙයාට දෙනවා එපා පුරුෂයේ මේක තමයි සුදුවත් මේ හරිම ලස්සනයි මේ හරිම මලදා ඒක වැරදගත්ද කියලාද ජාත්‍යන් ජාත්‍යයෙන්ම උදින්ම අපිට දෙන්නේ දැන් මෙයාට ඒක හැබැයි හැබැයි මෙයා මොකද කරන්නේ හැම තැනම ඉල්ලලා කියනවා මෙන්න බලන්න සුදු වස්ත්‍රය හරිම ලස්සනයි වාසිය මම බලගෙන කරගෙන ඉන්නේ මම ඇදගෙන ඉන්නේ මෙන්න මේ වාසිය කියලා හැම තැනම ගිහිල්ලා මෙයා මේ පොරොවර කියනවා කවුරු කියන්නේ උත්සාහ කරා ඔබ සුදු වස්ත්‍රය ඉන්නේ කියලා පිළිගන්නවා පිළිගන්නේ එයා සුදු වස්ත්‍රය ගැන අහලා ඒක හොඳයි කියලා දැනගෙන තව කෙනෙක් සුදුවස්සේ ඉන්නවා කියලා වෙන්න පුළුවන් නිසා මේ සුදුවස්සේ දුන්න නිසා එයාට සතුටේ සුදුවස්සේ ඉන්නවා ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරන මේකේ විදිහට එයා මේ සුදු වංශයේ බව නොදැක මේ විකෘති නැත්නම් මේ කැත දැරි දැරි වෙච්ච මේකේ මේක සුදු වංශයේ කියලා පිළිගන්න කුමකින්ද ඔහු වෙන කෙනෙකුගේ බසක් ශ්‍රද්ධාවේ අදා ගැනීම විතරයි කාරණා පිළිගන්නේ. ඒ වගේම ආන්දරයි. ආන්දරේ වෙන කෙනෙකුගේ බසක් ශ්‍රද්ධාවේ පිළිගැනීම පමණක් ඔවුන් මේක සුදු වස්ත්‍රයක් බව පිළිගන්න කියනවා. ඔවුන් ඒක දකින්නේ නැහැ. තේල් බැලුවෙච්ච බව, කළු බැලුවෙච්ච බව, ඒ වගේ මේ ගෙල්ලෝ මුලේ කැවිච්ච එකක් බව කියලා ඔවුන් දකින්නේ නැහැ. ඔවුන් හිතන්නේ මේක සුදු වස්ත්‍රයක් කියලා. ඔවුන් ඒක සුදු වස්ත්‍රයක් බව දකින්නේ ඇස් නැති නිසා, ඇස් ඇති කෙනෙක් කියපු ඒ වදන අහම නිසාමයි. අන්නේ වගේ මාර්ගය අඳ වූ ඒ කියන්නේ අන්ධ වූ අන්ධ ජීවිත කියෝ ඇස් නැති කතිය මෙන්න මේ විදිහට ආරෝග්‍ය පරමාලාභ නිබ්බාන ධර්ම සුඛං කියලා මෙහෙම කියාගෙන යනවා කියලා කියනවා. ඇස් නැති නිසා අන්ධ නිසා හැබැයි තව කෙනෙකුගේ සුභාගතියක්. බුදුරජාණන් වහන්සේ කරනවා පූර්වයේ කලින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වාසිකයක් තමයි ආරෝග්‍ය පරමාලාභා නිබ්බාන පරමසුඛ රට්ටන්නේ කවුරුත් වදාගන්න කියන උපදලාමයන් කියලා කියන්නේ කලින් බුදුරුගේ වචනයක්. මෙන්න මේ සායතනයේ අනුපු අනුපුපේ බුදුචරය කතා. මෙන්න මේක අනුපූර්වයේ පුතජන වෙලා කියන. ඒ ඒ වචනේ සුභාසිත වචනේ අහලා ඒක වචී මාත්‍යයෙන් ඇවිලිලා අන්න ඒක උපරිතර වේලා මේකේ අධිතීර්ථ කියන අතරට ඒක කිහිලා කියනවා. ඒ අධිතීර්ථ කියන්නේ එතකොට යහපත් වචනේ අර අන්දයට අර කෙනෙක් වැදුමක් ඇඳුවා වගේ සුදු වෙන්නේ සුදු වෙන හරි ප්‍රසන්නයි. නමුත් සුදු වෙන්නේ කියන්නේ ඉලිදු එක. අන්න ඒක ඇඳගෙන වෙන්න දෙයක හරිය ප්‍රසන්නයි කියනවා වගේ තමයි මේ ආරෝග්‍ය බලමාලාභා කියන එකේ නිරෝධකම ලැබුම් ලාභය කියන අර්ථකථනය කරගෙන යන්නේ ඒක. තරුණාන් පහල කරනවා මානවයේ කය කියන්නේ රෝගයක් තමයි. මේ කය කියන්නේ ගෙඩියක් තමයි. මේ කය කියන්නේ දුකක් තමයි. මේ කය කියන්නේ හුලක්. මේ කය කියන්නේ ආපස් පරිදයක්. නමුත් මේක නියෝගී මේ කය නිරෝගීමක් කියන නිර්වාණය කියන කාරණාව ආර්ය අෂ්ටාංගික නෙමෙයි. ආරයන් වහන්සේලා ගැටේ ගියොත්ම කියන සාරණාවලේ මේ කාරණා. මාර්ගය අරිය දක්ුණ නැති හේතේ තම අරිය දක්ුණ ආරෝග්‍ය ඥානයන් විපාක ඔබ ආර්යයන් වහන්සේ ආර්යයේ නිරෝධිතම කියන්නේ මොකද්ද? නිවන කියන්නේ මොකද්ද කියන කාරණාව දකින්නේ කියන්නේ. ලෝකයන් සාපේක්ෂව ඒකේ නිරෝධිතම අපේ කයට ලැබෙන රෝගෙ නැති වීම. ආර්යයට ඒකේ නිරෝධිතම කියන්නේ කියලා බුදුරණන්සේ කියනවා ඒවම් පසන්නෝ අහං භවතම භවතෝ භවතමාස ගෞරවයෙන් නමස්කාර කරේ ප්‍රසන්න උනා මට ගෞරවයෙන් නමස් ධර්මයේ දේශනා කරන තේකවා එදා ආරෝග්‍ය මට ආරෝග්‍ය දැනගන්නට ඕනේ මට නිවන දැනගන්න දකින්නට ඕනේ ඒ නිසා මට ධර්මයේ දේශනා කරන තේකවා කියලා බුදුරණවහන්සේගෙන් ඉල්ලා සිනවා කවුද? අර මාගාන්තිය. කොන්න දැන් තමයි මාගාන්තියේ පොඩ්ඩක් තේරෙන්න පටන් ගත්තේ මම මේ කියාගෙන කියන කාරණේ කාරණාව වැරදි බව. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මානසිය යම්කිසි ධාත්‍යන්ත පුරුෂයෙකුට මේ පාඩ මේ වගේ දේවල් නොදෙන්න සම්විසමත්තා තාරකාණී සඳු නොදෙන්න මේ පුරුෂයෙක්ට යාළුවේ ඥාතියෙක් එකතු කරගෙන ගිහින් ඥාතියෝ එකතු කරලා සල්ලවයි කියන එකට ගිහිල්ලා මෙහෙ කරනවා. වේදේව ඒ මෙහෙ කරද්දී ඒ මෙහෙතු පාවිච්චි කරන්නේ නැතිනම් ඔහුට ඇස්තොල වෙනවා හොර වෙන්නේ අන්න ඒ වගේ තමයි එතකොට ඒ ඔහු එළදුර අපරේ මයිදුවලේ ඔහු පීඩාවට පත් වෙනවා අන්න ඒ වගේ මාර්ගයේ අමාරු ප්‍රකටණයේ කොච්චර ජීවද කොච්චර ජීවද කොහොම මේ කාරණාව දකින්න නැතිනම් තමයි හේතපත් වෙන ඒ තරහදී ඊළඟට ආයතනයක් මාගන්නේ කියනවා. අනේ ස්වාමීනි කවුරුවාස්ගේ හරි ප්‍රසන්නයේ ස්වභාවයෙන් ඉන්නේ. මට මේක ලියලා ගන්නට ඕනේ. මට ධර්මයේ දේශනා කරන්න කියලා කියනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ මොන ඒ වෙලාවේ ඒ වෙලාවේදී මාගන්දිය මේ ධාතු අල්පයේ පුරුෂයාට අ එයාගේ දැන් අර විදිහට ස්ථේක වස්තුවේ සුදු වස්තුවයි කිය වැඩයි දරුණු වස්තුවේ කිය කියන්නේ නෑ මේ කරුණාවෙන් අනුකම්පාවෙන් යුක්තව අර පොව ඇත්තෝගේ ඇත්තක හොද කරාට මොකද කරන්නේ ඔබ වෛද්‍යවරයෙක් ළඟ එක්කරන් ගිහිල්ලා බෙහෙත් කරනවා. මේ බෙහෙත් කරනකොට ඔබ දෙනවා බෙහෙත් කරන්න, විලාම රාස්ත කරන්න. මෙන්න මේ විදිහට ඔබට බෙහෙත් කරන දුන්නා පස්සේ ඔබගේ ඇස් දෙක මේ වාතාවරයේ හේඳ පටන් ගන්න තැන කොහොමද බලන්නේ? වාක්‍යයව කොටද තමව සුළුයි කියලා හිතාගෙන ප්‍රියවන වාක්‍යය කොබලනවා. බලනකොට මොකද වෙන්නේ? ඒ වාක්‍යයේ යම් සංගරාවක් දීපද ඒක දුන්නා. ඒ වගේම ඒ වාක්‍ය සුළු වාක්‍යයයි කියලා කියපු යම් කෙනෙක් ඇතුළු දෙයක් කතා කරන්නේ. ඔහුගේ ජීවිතය පවා ප්‍රසන්න වෙනකට ගන්නවා. එච්චර කලකිරීමක් ඇති වෙනවා. ඇයි එච්චර කාලයක් පොදුවස්සය කියලා ඇඳගෙන සිටියේ මෙන්න මේකයි කියන එක. මෙන්න මේ විදිහට ඔවර කලුම් වලින් දැඩි දැවෙච්ච මේ වාසය දීසික් කරලා දානවා. අයින් කරලා දානවා. අන්නේ වගේ දුරට හදේ පැහැදිලි කරනවා මාර්ගය අමත්තකට පැහැදිලි කරනවා මේකේ ආරෝධය කියලා කියන්නේ මොකද්ද? නිවන කියන්නේ මොකද්ද කියලා මම ඔබට පැහැදිලි කරන්න. එතකොට ඔබ ඔබත් දකින්න පුළුවන් මේ සැබෑ නිරෝධකම කියන්නේ මොකද්ද? සැබෑ නිවන කියන්නේ මොකද්ද කියලා. ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙකුට සසජේ සහ චක්කුපාදෝ සකෝපාදා යෝ පංචපාදානස්කන්ධයේ සංගරාගෝසු පහියේත අකුලිතේ මස දීවරත්තං වතම්පෝ අහං කිවිනා කිත්තේන නිකතෝ වංචිතෝ පරුද්දෝ අහං නිරූපං වේපාදිමාන උපාදීය අන්නේ වගේ කියන ලස්සන කරනවා වෙන කියන මොකද දැන් ඔන්න උදාහරණයක් හිතන්න මොකද උදාහරණේ දාර්ශනික පුරුෂයාට අර මිනිස්සේ ප්‍රියමනාප ලස්සන වස්ත්‍රය කියන වස්ත්‍රය හදනවා කළු දැරි දැරවිච්ච කල්පාර වස්ත්‍රය ඊපස්සේ වෛද්‍යවරයෙ එයාට දෙහෙත් කරන හැසුරුපත් කරපු ශරීරෝ දකින්න මොකද්ද අර වස්ත්‍රය කියන්නේ ඒක සැබෑ වස්ත්‍රය නෙවෙයි කියන වස්ත්‍රය කෙනෙක් කල කියන වස්ත්‍රය ඉසිත් කරන බලවලා වස්ත්‍රය අතර විනාගේ තරහට ගන්නවා අන්න ඒ වගේ දහම් නැත ඇති වෙච්ච දැන් සක්කුව අර ඇස් දෙක පාරච්චි දැන වගේ උඩ තියෙන මොකද්ද මේ නෙවේ පංචීපාදානස්කන්ධයන් වගේ තමයි මොකද්ද? අර වාක්ෂය. මේක හොඳයි කියලා කිව්වා වගේ තමයි අර හොඳයි කියන මිනිස්සු වගේ කවුද? හිත. ඒලඟට බලන්න අර වස්ත්‍රය අන්ධ වූ වැරදි වස්ත්‍රය සුදු වස්ත්‍රයක් බව පෙන්නන අන්ධ වූ මිනිස්සු වගේ කියන්නේ කවුද? තමන්ගේ හිත. එතකොට මේ විදිහට ඒ වංශය වගේ නැත්නම් ඒ කොහොම ඇහැ ඉදීමත් ඒ කලකිරීමේ මන්තිපාදල සංදේ කියන්නේ අන්නේ මන්තිපාදල සංදේ කියන්නේ කලකිරීමා වගේ තමයි සත්‍ය ස්වභාවය කියන්නේ අහංගේ රූපංගේ උපාදී මානෝ උපාදීයන් වේදනාවේ උපාදී මාන උපාදීයන්, සංඥාවේ උපාදී මාන උපාදීයන්, සංඛාරයේ උපාදී මාන උපාදීයන්, විඥානයේ උපාදී මාන උපාදීයන්, සංසතියේ උපාදාන පත්‍ය භව භවපත්‍ය ජාත ජාත පත්‍ය යරමන සෝපදී උත්තර නසපාර සම්භවන්ති. ඒ වේදස කේවලස්සේ දුක්ඛ කන්ද සමුදය හෝති. අන්න ඔබ දකිනවා මොකද්ද? පවුල ඇතිවා මෙන්න මේ මන්තිපාදානස්කන්ධේ උපාදානය කරගෙන මෙන්න මේ දුක හැදෙන ආකාරය අර ඇහැ ඇති වෙච්ච තැනයි දකින්නේ මෙන්න මේ දුක සකස් වෙන ආකාරය එතෙන් එයා දකිනවද එයා නිරෝධය කියන්නේ මොකද කියලා එතෙක් එයා දකින්නේ එතෙක් එයා නිවන ගැන කියන්නේ කුමක්ද අර බලන්නපත් වෙන කියන කුච්චේ දුක්ඛ දෙක නැත්නම් සාප දෙක ඔය විදිහට එකම යන්නේ ඇහැ ඇවිච්ච තැනයි ඔබ දකින්නේ මේ පංච මාර්ගයන් පියවර. එදගන්න ඔබට පංච මාර්ගයන් කියලා දකින්නේ. එතකොට ඔබ දුරු කරේ සත්‍යයි හොඳයි කියලා ගත්ත දේ නිසා සත්‍යයි හොඳයි කියලා ගොරුවට ගත්ත දේ නිසා දුරුනේ. ඔබට සත්‍ය ස්වභාවය දුරුනා නෙමෙයි. නමුත් ලෝකයට දෙන්නේ මොකද්ද? ලෝකයට දෙන්නේ ඇස් ඇති කෙනාට දෙන්නේ හොඳ දෙයක් දුරු කරේ. අර සංකාරියාව කෙනාගේ ඉපදි නැති කරන්නේ සාරණාවට එන. නමුත් හේතුකරන්නේ ඉවසරත් සමුදය අහුවෙල තැන. එයා දකින්නේ කුමන දුරුවදී අවිද්‍යාව. අවිද්‍යාව නිසා තමයි ඇති උනේ මොකද්ද? පවතිනවා කියලා ඇතයි කියලා ගත්ත දේ ඒක නිසා පවත්තන සංහාව කියනවා. දුරේ අවිද්‍යාවයි සංහාවයි මෝඩකමයි බෝරණම නිසා කියනවා කියලා ගත්ත තණ්හාව. අන්න විද්‍යාවේ ප්‍රතිමත් එක්ක. එහෙනම් සත්‍ය ඥානයේට පැමිණීමත් එක්ක තමයි පෞද්ගල මේ නිරෝධයේ කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඊළඟට ආපෝසලයක් මේ මාර්ගය කියනවා ස්වාමීන් වහන්සේ වහන්සේ මම ඔබගේ හරි ප්‍රසන්න ස්වභාවයෙන් ඉන්නේ. කවුරුදේ මහන්ස මට ධර්මයේ දේශනා කරන්න මගේ අන්ත භාවය දුරු කරගන්න. කලින් දේශනා කලින් කිව්වා ආරෝග්‍යය දැනගන්නයි ඉවර දැනගන්නයි කියන්නේ කියන්නේ. දැන් කියවනම් ඔහු අන්ධය කියලා පිළිගත්තා. මගේ අන්ධභාවය දුරු කරගන්න වඩන මේ දේශනා කරන්න කියනවා. එහෙනම් දහම් ඇට ඇති වෙන තාක්කල් තියෙන අද ස්වභාවය. එතකොට මේ අද ස්වභාවයට අර හොඳ වර්ෂයේ කියලා මිනිස්සේ කරවත්ලා වැඩි එකට පස්සේ උඩ ඒක හොඳ දෙයක් කියලා තේරුම් ගන්න හැකියාවක් තියෙනවද? නෑ අන්නේ වගේ තමයි දෙන්නතුනේ. අපිට අපේ ජීවිතේ තුළ ධර්ම අපිට තේරුම් ගන්න ඉන්න තාක්කල් අපට තවගේ මොන විදියට මොන මොන දේවල් කිව්වත් අපේ ස්වභාවය අපිට ගැළපෙනව නම් දැන් අර ඇත්ත අන්ත නිසා යන්නේ යම් කිසි දෙයකින් එයාගේ රාමුවට ගැළපෙනවද පිළිගන්නවා. අනිත් වගේ තමයි අපේ ඇස අන්ත නම් අපේ රාමුවට යමක් ගැළපෙනව නම් ඒක පිළිගන්නවා. නමුත් අපේ නිවැරදි ආකාරයේ දහම මොකද්ද කියලා කියලා ඒ විලාකාර කරන අර්ථ කතන වලට අපි යොමු වෙන්නේ. අර ගොඩක් දෙනාට ඒ විලාකාර කතන කියනවා. අර ගොඩක් දෙනාට විලාකාර ඉදිරියට මේ ධර්මයේ මේ සිංහල බමුණවත් එක කඩනවා. විරුද්ධය කඩනවා. ඒ කඩලා ඒ කඩන දේත් එක්ක තමයි හිතලම වෙලා ඒ විතරම වෙන්නේ ගැළපෙලා ඒකට එන්නේ නැහැ. ඒ ඇයි එන්නේ? වේදනේ අන්දරාවගේ සාමය. ඊළඟ බුදුරණවහන්සේ භාගවතී කියනවා තේරෙනවා මාගන්ධයේ සත්පුරුෂේ බලිසාරි. එහෙනම් කොබන්ද කලියුන්නේ? සත්පුරුෂය සේවනය කරන. සත්පුරුෂය කියලා කියන්නේ කවුද? බුදුරණවහන්සේ වදාළ ධර්ම විශ්වාස කරන. බුදුරණවහන්සේ වදාළ ධර්ම කියන්නේ පින්වතුනි ආර්ය සත්‍ය පරිවාරණ ඛණ්ඩයේ ඒ ධර්මයටම යොමු වෙන්න ඕනේ. තව කෙනෙක් මත් මතාන්තරයක් නෙවෙයි. අද ගොඩක් වෙලාවට මේ මත් මතාන්තරයේ නියම වෙන්නේ. යම් කෙනෙක් ධර්මයේ දේශනා කරලා ප්‍රත්‍යාර බුදුරණ වහන්සේ කියන ධර්ම කරලා ඇදී වැටේ. අනේක තමයි සැබෑ ධර්ම කියන්නේ. එහෙනම් මම ජීව කියලා හෝ වෙන කවුරු ජීව කියන කාරණා නෙවෙයි පිළිපැදිය යුත්තේ. කුමද්ද පිළිපැදිය යුත්තේ? මේක ධර්මවල දාලා බලන්න ඕනේ. ධර්මවල ගැලපෙනවා නම් අන්න ඒකත් එකයි ඒකයි. අන්න එයා තමයි මේ ධර්ම කියලා කියන සත්පුරුෂයයි. ජයවතුන් මාගන්ධේ කප්පුසේ බලි බලිස්සති සතෝදෝ මාගන්දේ සද්ධම්මං සෝතති අන්න ඔබ සත්පුරුෂය ජීවනය කරනකොට ඔබ වෙන්නේ සද්ධර්මයට ලැබෙනවා සද්ධර්මයහරකට මොකද වෙන්නේ ඔව් ඒ සද්ධර්මයහර ධම්මවල ධම්ම පරිවදාව කියනවා ධම්මවල ධම්ම පරිවදාවත් එක්ක මොකද වෙන්නේ ඔව් දැනගන්නවා මොකද්ද අන්තම දැනගන්නවා තමා තුළින් සාමන්තං ඉමං රෝගෝ ගණ්ඨා සල්ලා ඉද රෝගා ගණ්ඨා සල්ලා අපොත්තේසා යොච්ඡන්ති හස්සමේ පාලාණ නෝදා බහරියෝදෝ බහරියෝදා ජාතියෝදෝ ජාතියෝදා ජලාකරණං සෝත පඬිතුතුලෝන සපාරජොච්ඡන්ති ඒව මේකස්ස කියලා දුක්ඛ කන්දස් නියෝදෝ හෝති ඔව් දැනගන්න මොකද්ද මෙන්න මේකයි ඔය මෙන්න මේකයි වණය මෙන්න මේකයි මේ මේ රෝධීකම කියලා දැනගන්න මොකද්ද පංචපාදානස්කන්ධ සකස් වීම එතකොට ආරෝග්‍ය පරමාලාභා කියන්නේ මොකද්ද පංචපාදානස්කන්ධ සකස් වීමයි රෝධය ඒක කියන්නේ ඒක උකුලා නිපාන පරමසුඛ කියන්නේ මොකද්ද ඒ සකස් නොවීමයි නිවන සූසතය අට්ඨානිකෝච මාර්ගාණන් මේකේ ආර මේ හේතේ රූපේ කියන අනුත් මාර්ගයේ මේකේ ආලෂ්ඨාන මාර්ගය වල කරගන්න. එතකොට එහෙනම් ඒ විදිහට ආරෝග්‍යකම නිරෝගීකම දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ කොතනද? සම්මා විචේනකොට. ඒකේ පින්වතුනි අපේ ජීවිතේ අන්ද ස්වභාවයයි තියෙන්නේ. මේකේ අන්ද ස්වභාවය දුරු කරගන්නට කළ යුත්තේ මොකක්ද එහෙනම්? සත්පුරුෂ සංසේවයන් ඒ සත්පුරුෂයන්ගේ ධර්මයේ ඇසීමත් ඒ යහම ධර්මයේ කර්ම ධම්මාන්ත පරිපදා විදිරේකට පොදු දැනගන්න පුළුවන් බත් ලැබෙනවා මොකද මෙන්න මේ රෝගියාගේ ගැටුලා කියන මේ කද්දට වැඩි ඊළඟ මාර්ගයේ කියනවා අවික්කන්තම් බොහෝතම අවික්කන්තම් බොහෝතම තේකාපි බොහෝතම නිකුණිතං වා කුජිය ආචාර්යයි ගෞතම මහා ස්වාමීන් වහන්සේ බුදුසයි ස්වාමීන් වහන්සේ හරියට උඩට හරවුලක් ඇරෙන හරවුලක් උඩට හැරෙවා වගේ ඇස් තියෙන කෙනෙකුට පහනක් දැම්මා වගේ දෙල් දෙල් දෙල් සහිත පහනක් දැම්මා වගේ අන්ධකාරයෙන් කෙනෙකුට මේක මේක මේ ධර්මයේ ඒව මේවා මේක මේ ධර්මයේ හරිම ආශ්චර්යයි ස්වාමී හරිම අත්පුතයි ස්වාමී මම අද පටන් බුදුරජාණන් වහන්සේව සරණ යනවා ඒ ධර්මයේ සරණ යනවා ඒ සංඝයා සරණ යනවා ස්වාමී ගෞතමයන් වහන්සේ මට දෛනික උපසම්පදා ලබා දෙසේක්වා කියලා ඉදාසිනවා දැන් බුදුරජාණන් වහන්සේට මොකද්ද මේ මුලින් කිව්වේ පාස්වරසට විනාශේ පනවන කෙනෙක් දකිටත් පුදුර කියන්නේ දැන් මොකද කියන්නේ? ආශ්චර්යයි අද්භූතයි බුද්ධ නමස්කාරණය ධර්මයේ සරණයනවා සංඝරත්නයේ සරණයනවා මට බැරිම සම්බුදා ලබා දෙන සීක් වාගේ. එතකොට එයාට ඒ විදිහට හිතනතුනේ මොකදින්ද? දහම තුරේ සමාසල ප්‍රඥාව ලැබීමත් එක්ක. එහෙනම් බුදුරජාණන්සේ දහම කාර්යයෙන් ප්‍රඥාව කියනවා. එහෙනම් සැබෑව බුදුන් වහන්සේ කරගෙන කවුද? ප්‍රඥාව කියනවා. එහෙනම් වේදනේ ඉදිරියට හොඳට බලන්න කල්පනා කරලා මම එකයි කියේ මුලින්ම මම පැහැදිලි කරේ බුදුරණවහන්සේ ධර්ම දේශනාවේ බෞද්ධයන්දී බෞද්ධ උනේ කවුද? ධර්මයේ අමර වටහාගත්ත බුදුරණවහන්සේ. ඒන සැලහැට බලන්න කල්පනා කරලා බුදුරණවහන්සේ ධර්ම කාර්ය කියන්නේ කියලා. නුවණ තියෙන කෙනාට ප්‍රඥාවන්ත කෙනාට බුදුරණවහන්සේ ගාම තියෙන්නේ. ඊළඟ බුදුරණවහන්සේ ප්‍රඥාව කියනවා මාළන්දිය මේ අන්නේ පරිද්වාරිකයෝ දෙකම වෙන්නේ කවිද ගන්නකොට හාර මාසයක් පිළිවෙත් ඉන්නතෝද එතකොට සංඝයාගේ හැටි මම තමයි පැවිදි කරන්නේ ඊළඟට මේ මාළන්දිය කියනවා අනේ ස්වාමීනි මම මේ මට මේ දහම විදියට මේ විදියට දෙනවා මම හාර මාසයක් නේ මම අවුරුදු 7ක් වුණා ඒ විදියට පරිවර්තන කාලේ ඉන්නවා ඊට පස්සේ මේ මාළන්දිය හාර මාස යනවෙන් පස්සේ වික්ෂුන් වහන්සේලා කැලේක සංකතාව ලැබලා ඊට පස්සේ මාළවදිය අර ධර්ම තේරුම් ගත්ත මහත්තා ධර්ම තේරුම් ගත්තේ ඒ බුදුරණ චෝදනා කරගෙන කෙනෙකු කියලා ධර්ම තේරුම් ගන්න තැවිලි. මෙයා රබෝ කාලෙකින් භවසර සම්පූර්ණ කරලා සීවාදවාදී ඉපදීමසේ කරලා අරහතේ පත්වලා රහතන් වහන්සේ නමක් බවට මාර්ගදී පරිබ්‍රාජයට හසු වෙනවා. එතකොට ඉතින් බලන්න කෙනෙකුටදී මේ දේශනාව මුල වෙන අපි පොතේ කල්පනා කරලා බැලුවොත් මේ පොතේ ඉක්මන වෙන කාරණාව තමයි ප්‍රඥාව ඇති කෙනෙකුට මේ ධර්ම දැනෙන්න බෑ. ප්‍රඥාව කියන කෙනා විතරයි මේ ධර්ම තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. විචක්ෂණ හැකියාව කියන තුන. ඉවසීමේ හැකියාව කියන තුන. හිතන්න පුළුවන්කම කියන තුන. හිතන්න පුළුවන්කම නැති කෙනාට කවදාවත් මේ ධර්ම තේරුම් ගන්න බෑ. ඒනම් අපි මුලවට කල්පනා කරන්න ඕනේ අපේ ජීවිතය තුළ මේ ධර්මවත් අපි අත්වනකොට ඒක වහී මාර්ගයෙන් පමණ අපි අහලා දරා ගන්න නැතිව මේක තේරුම් වශයෙන් විමසන වටහාගන්න. අර ගොඩක් දෙනාට මේව පරිසම්පාද කියන්නේ ප්‍රතිපදේ දානවා කියන්නේ. පංචමාත්‍ය කියන්නේ මොකද අදෝනේ දානවා. ආයතන කියන්නේ මොකද අදන් ටික අපි දානවා. නමුත් මේ පොළවේ සාරවත් මහරහතන් වහන්සේ ධර්මයේ පබවා කියන පද දහනකොටම පරිසම්පාද කියන්නේ නමුත් ඒ වත්තවද නියුත් කියනවාද? වචන කියන්නේ පරිච්ඡේද පදයක්. පරිච්ඡේදවලට කරගන්න. බොජ්ජන් කරනවා. නමුත් පුරුෂයන් වාදයේ බොජ්ජන් කියනවාද ගන්නවද? පරිච්ඡේද පද කියන්නේ මොකද? නමුත් ඒක තමයි මේක. ඒක තමයි ඇතුළු. අද තියෙන්නේ මොකද්ද? අපි ඔක්කොම දන්නවා. නමුත් අපි දන්නේ වචන ටිකක් විතරයි. අද ගොඩක් කියලා කියන්නේ මේකනේ. අපි ජීවිතවලම මේක දුකක් කියලා තේරෙනවා. හතර ගමන දුක කොහෙද එනවා. දුකම තේරුම් ගන්න අපිට දුකේ නිදහස් වෙන්න ඕන. දුකේ නිදහස් වීමට බුදුරණවහන්සේ පදාලා මේ ජීවිතය ගැන පටිච්චසමුප්පාදයක් පටිච්චසමුප්පාද කරලා ඒ වගේ මේක දැකිනකොට බොජ්ජංග වැඩෙනවා ආරියසං මාර්ගය වැඩෙනවා ඉන්දියන් වැඩෙනවා ඒක වගේ සාක්ෂාත් වෙනවා කියන අපි ආරම්භ වෙනවා අපිට ලෝකේ දැක් කරගත්ත ලෝකේ දුක කරදරයක් කියලා විතරක් මේකෙන් අයින් වෙලා අර සාන්ත ප්‍රතිපද නිවනක් කියලා දැක්ගත්ත දේ දෙයක් කරගන්න ධර්මයන් අල්ලගෙන නිවනක් කරගන්න එක හයන්න වෙයි. මම කියමු ගන්න හොඳට හිතලා බලන්න. අපි මේ ලෝකේ දුක, කරදරය, පීඩාවක් කියලා අපි මේ දෙයක් කරගත්ත ලෝකයේ තුල ඉඳගෙන මේ කරදරයක් නිසා, පීඩාවක් නිසා බුදුරණවහන්සේ මේකේ නිග්මනද අපිට ගන්න එක දැක්කදාලා ඒක නිග්මන කරන විදිහට දැක්කදාලා අපි මේකයි කරලා ගන්නවද? නිරුදෙක් ලැබෙද කරන්නේ. ඒ නිසා අපි අන්ත දෙන්නේ ඒ කියන කියන දේ අපි කරනවා. නමුත් අපට දෙයක් ලැබෙනවා. ලැබෙන නිසා නැවරෙන්නේ. ආධ්‍යාත්මික යම් සංසිඳීමක් ලැබෙනවා. යම් දෙයක් ඇතිවෙනවා. ලෝකයේ අනිත්‍ය කියලා මම ප්‍රකට වෙනවා. හැබැයි සිය දෙයක් සක්කාය විද්‍යාවන් පදනම් වෙනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම කියන්නේ මොකද? ලෝකයේ ඉලක්ක කරගත්ත මේ ලෝකයේ තියෙනවා ඒ ඇදයි කියලා ගත්ත ලෝකයේ ස්වභාවයයි බුදුරණවහන්සේ ධර්මවල කිස්මතු කරේ. ඒක වෙනම ධර්මයක් නෙවෙයි. අපි මේ ලෝකයේ ඉලක්ක කරගත්ත ආසාරය කුමක්ද කියන එකයි ධර්මයෙන් කිස්මතු කරේ. එතකොට ඔහු කියනවා අත්දකින්න මොකද්ද? මේ ඉලක්ක කරගත්ත ඇතයි කියලා ගත්ත බෞරයි කියලා ගත්ත මෙන්න මේ කාරණාව අත්දකිනකොට එතරම් ධර්ම අත්දකින්න ඒ ළමම අත්දකින්න තැනම ඔහු දකින්න අවකාශය. මේකෙ නිත්‍යම දීම කියන්නේ මේකෙ නිත්ම වීම මෙතන මේ ස්වභාවයේ ඉක්ම වීමයි නෙවෙයි. අතෝ මේක අතහැරලා දෙයක් නෙවෙයි. අද ලෝකේ වැඩි සියලු දුකකින් පලා ගිහිල්ලා සියලු දුරක් වැඩි. සාසකේ මුච්චේ දුක්ඛේ සාසකේ. ඔය දෙකමයි හැමතැනම කරන්නේ. සාස්ත උච්චේ ඥානයේ දුරු වෙන්නේ කොතනද? මේ සම්මා විද්‍යාව පිළිබඳ ජය කරගත්ත ලෝකයේ සත්‍යවත් දකින්න එහෙනම් අපි මේ බුදුරජාණන් කියන ධර්ම වෙනම වචන දෙකකින් වෙන වෙනම කල්පනා කරලා ඉන්නේ කරන්නේ. අපි මේ ඇද කරනවා නියෝගයේ මනසෝස්සේ මේ සකස් කරගත්ත ලෝකයේ දෙපැත්තට කරේ. මේ ලෝකෙ ඉදිරිය තියා පැහැදිලි කරේ. අපල ඇහි රූපය දකිනම රාගය ඇතිවෙනවා නම් ඒ රාගය ඇතිවන ආකාරය තමයි මේ වචන දෙකේ කියන්නේ. ඒ පරිත්‍යාගපාද පරිවර්තන දෙකේ වචන දෙකේ කියන්නේ ඒ රාගය ඇතිවෙන ආකාරය. මේක මේක අර වචනේ ඉක්මවල කාන්තාවකින් අත්දැකීම අත්දැකීම දැනවල නැගෙන මොනවද බොජ්ජන්නේ ඒකේ දරන අය අමුතුවෙන් බොජ්ජන් කියලා ගන්න කරන්නේ යන්න කියලා නෙමෙයි ඒක අත්දැකීමකොට අන්න බොජ්ජන් වේදනාවක් ඇතිවෙන ඒ ඇටලෙටි දැන මොකද වෙන්නේ ඒක භාවිතා බහුලීකතා කරනකොට මාර්ගය වැඩෙනකොට නිවෙනවා ඔබ තමයි මේක වලදී දුක සත්‍යය කියලා අත්දකින්නේ දුක සමුදය සත්‍යය කියලා අත්දකින්නේ දුක නිවන සත්‍යය කියලා අත්දකින්නේ මාර්ග සත්‍යය කියලා අත්දකින්න නේද දුක සත්‍යම වන්දකිනවා සකස් වෙන දුක සමුදය එක විතර අපි සමුදයත් එක්කම ඒක දකින්න අපි දැන් දුක දුක සත්‍යය වර තේරෙනවා අපේ සත්‍යයක තියෙන දුක මොකද්ද මට තියෙන දුක අපි මට තියෙන දුකින් අයින් වෙන්න දුක නිරෝධකම් වෙනවා දුක සකස් වෙන ආකාරය අත්දකින්න අත්දකින්නකොට ඔහු දකිනවා ලැබිච්ච දුකත් අපේ සකස් වෙච්ච දුකත් දකිනවා දුකේ සකස් වීමක් දකිනවා සකස් නොවන දුක් නිරෝධයක දකිනවා මේ දකින වැඩ පිළිවෙල මාර්ගය කියලා දකිනවා ආසන්න හතර මෙතන දකිනවා අන්න එතන තමයි ආසන්න හතරක සත්‍යනාදී ඒක තමයි සම්මාදිට්ඨිය හැබැයි සම්මාදිට්ඨිය කියන්නේ සංකල්පයක් නෙමෙයි අපිට තේරිය යුත්තේ සංකල්පයෙන් සෝතපන්න වීමක් නෙමෙයි සංකල්පයෙන් නිවනක් නෙමෙයි සංකල්පයෙන් දාර්ශනයක් නෙමෙයි අපිට තේරිය යුත්තේ අහරු දහම නෝදේ නිවතන තේරුම් අරගෙන අපි ප්‍රායෝගිකව අපේ ජීවිතයේ තුල යහපත දහම සත්‍යත් වෙන්න ඕනේ. අපේ සෝදාපන්න වෙන අවස්ථාවක් නැහැ. අපේ සෝදාපන්න නොවන්නේ මොකද්ද? තමන්ට ලකුණක් දීලා දෙන්නේ. තමන්ට මේ තමන්ට තමන් ලකුණක් දීලා කර්යම හතරක් වයින්නවා. මට බලන්න දෙයක්. නමුත් ප්‍රඥාව කියනකොට මොකද වෙන්නේ? එයා හැම මොහොතකම සත්‍යයම ගන්නේ. සත්‍ය අත්දැකෙන දාන තරදී ඔහු දකිනවා මේ ලෝකෙ ඉච්ඡාසම යත්නක කියන්නේ විතරයි. හොඳයි හොඳබන් වීමක් සද්දාගාමීමක් අනාගාමීමක් කිසිම දෙයක් අවශ්‍ය නැහැ. බුදුරණන් සෝපාගේ සූත්‍ර දේශනා කරන කාකල් හොඳබන්ගේ නිරයන්නේ නිරයන්නේ දාන්නේ. අපේ සියලු ලහන අපි සංකල්පයේ ඉන්නේ ඒ නරට යන උත්සාහ කරනවා. ඒ නිසා පිටුදනේ අපි පොතට මතක තියාගන්න ඕනේ අපේ මම ලබා ගන්න දෙවි උත්සාහ කර යුතුයි. කුමක් කරන සත්‍යද? සත්‍ය අත්දකින්න අත්දකින්න එයාට ඇතිවෙන්නේ මොකද? තවදුර සත්‍යයක් දැකීම. උපරිම සත්‍යයක් දැකලා මේ සත්‍ය දුර පිළිනව නේද සාක්ෂාත් වීමත් වෙනවා. එහෙනම් මේ සියලු දහම අපි දහමට දාලා බලනවා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දාලා බලන්න ඕන. විරියට දාලා බලනවා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දාමට දහමට දැම්මට පස්සේ රාග විදියේ, දෝෂ විදියේ, මෝහ විදියේ වල බලන්න ඕන. රාගය දුර වෙනවද? දේශය දුර වෙනවද? මෝහය දුර වෙනවද කියලා බලන්න ඕන. හැබැයි මේක මාර්ගයේදී ඇතුළු වෙන්න පුළුවන්. මොකද මේ මොකද මොහොතේ දුරු වෙන්නේ නැති නම් ඒක නික මාර්ගයේ. අද ගොඩක් වෙලාවට දහම් දැනුම දන්නවා. ලෝකයේ අනිදි දකිනවා. කාමයේ දුරු වෙනවා. ධර්මය අවබෝධ කරගන්න. අර දහම් දැනුමයි ලෝකයේ දකින විතර මේක නම් මොහොතේ දුරු වෙන්නේ කියලා. සමාජයේ කාර්යයේ දුරු වෙනවා. අන්නේ කාර්යයේ දුරු වෙන බව තමන්වත් දකිනවා. මෙන්න මේක භාවයයි. නමුත් ඒක සැබෑවටම මම අත්‍යන්ත දෙයක් නිසා බෝධිය තුළ ඉඳලා ඒකදා. රාගය කියන කාරණාව පිළිබඳව අපිට ප්‍රකට වෙන්නේ රාගයේ නැති අවස්ථාවක රාගයේ තියෙන අවස්ථාවක කියන නිසා. අපිට මනින්න පුළුවන්. මෙයයි රාගය මේ රාගය නැහැ කියලා. ද්වේෂයෙන් මනින්න පුළුවන්. මෙයයි ද්වේෂය මේ ද්වේෂය නැහැ කියලා. ඇයි ද්වේෂය තියෙන අවස්ථාවද නැති අවස්ථාවද? තවත් මෙතන මොහොම මනින්න බැහැ. අපි මේ බෝධිය තුළ මනින්න. ඒක අපි සංකල්ප කරලා ඉඳලා මොනේ නැහැ කියලා. බෝධි නැති ස්වභාවයේ මුලින්ම වදින සෝදානම කියන්නේ. අභිධර්ම අපේ සමාජය කියනවා නම් ධර්ම දැනුමන මොහොතේ කියනවා. මේ ඇට තියෙනවා රූපේ තියෙනවා කියලා ගැනීම මොහොතේ. කන තියෙනවා ශබ්දේ තියෙනවා අමමුණේ රූප දකින අපේ සම්පූර්ණ විද්‍යාවේ මම පදනම් වෙලා සකාරිත්‍යව පදනම් වෙලා මොහිතනමයි. මොහිතුලේ කියන සාධන වාසියේ නමුත් මොහේ කියන්නේ මොකද්ද කියන කාරණාව විවිධ දකින් සොදා ගන්න කියලා. ඒක තමයි ප්‍රයෝජනේ මොහේ දකින්නේ. එහෙනම් අපි අනිත් හැම මොහොතකම මෝහය තුල ඉඳලා හරි අපි මේ ලෝකයේ තුල මුදයක්මයි. ඉතින් ඒ නිසා හොඳ කල්පනා කරන්නට බුදුරජාණන්සේ වදාළ දහම නෝනින් විමසලා වටහා ගන්න දහම. අහන දහම අපි නෝනින් විමසන්නට ඕන. ඒ නෝනින් විමසනතාව ප්‍රඥාව වෙනවා. අවදි ප්‍රඥාව අපට මේ දහම අත්දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ පිටවස්තු දෙනාටම මේ දහම් කාරණා උපයෝග කරගෙන තමගේ ජීවිතයේට මේ ලැබුණ උතුම් අවස්ථාවල නිසත් බව කියන්නේ දුර්ලභ බව. දුර්ලභ නිසත් බවට බුදු සාසනයක් ලැබෙන්නේ දුක් මේතාව කලාවලදී. ඒ වගේ විතර පුළුවන්කමක් ලැබෙන්නේ ඒ කලාවලදී. මේ සියල්ල එකට කැටිවෙච්ච මොහොතේ අපි නැවත ජීවිතයක් පතන්නට මේ ලැබුච්ච අවස්ථාව තුළ මේ ධර්ම සැටි කරගන්නට මේ ධර්ම වටහා ගන්නට මේ සියලු දේවල් උපකාරයක් කරගන්නවා කියලා